තමයි කවදා හරි දවසක කිසිමම දෙයකින් කිසිම පීඩාවක් කිසිම තමන්ගේ අතුලාන්ත අපහසුතාවයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මොකද මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය තියෙන නිසාවෙන් අපේ සිතට ඒ පණිවිඩය තදින්ම ලබා දෙන්න ඕනේ එහෙම නැත්නම් කවදාකවත් ස්ථීර වශයෙන් කෙනෙකුට සුවදායකව ඉන්නට පුළුවන් කමක් නැහැ නিত্য සංඥාව පහ කරන තුරු නিত্য සංඥාව අයින් කරන තුරු ඉතින් මේ හැම දෙයකදීම අපි නැවත නැවත නැවත නැවත තේරුම් ගත යුතු ස්වභාවය තමයි දුක් නිවන මහා උල්පතක් වගේ අපිට ලැබිලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිට අපි කොතන හරි තැනක සැනසීමක් හොයනවා නම් ඒ හොයන සැනසීම කවදාකවත් ලැබෙන්නේ නැත්තේ ධර්මයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අපේ අතුලාන්තයෙන් තේරුම් ගන්නටය කියලා අතුලාන්තයෙන් වටහා ගන්න ඒ වටහා ගැනීම මොකද පටිච්චසමුප්පන්නව සියලු දේ සිද්ධ වෙන්නේ යම් කාරණා කාරණා ඇතුවයි සියල්ල සිද්ධ වෙන්නේ එතකොට ඒ කාරණා ඇතුව සිද්ධ වෙන දේවල් නෑ මේවා කවදාකවත් වෙනස් වෙන්නේ නෑ කියන සිතුවිලි මාත්‍රයක් එක මොහොතකට හෝ අපේ චිත්තසංතානයට ඇතුළු වෙලා ඒක වැඩෙන්න ඇරියොත් එයින් සිද්ධ වෙන්නේම මොකද සංස්කාරයන්ගේ තියෙන බිඳෙන ස්වභාවය නැති වෙන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය විතරක් වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න බෑ අපි මොන තරම් පොරොන්දු ඇති කරගත්තත් මොන තරම් මොනතරම් ආකාරයක දැඩි ශක්තියක් තියෙන දේවල් වලින් මොනවා නිර්මාණය කළත් ඒ හැම දෙයකම ලෝක ස්වභාවය අයින් කරන්න පුළුවන් කමක් නැහැ. සබහා ධර්මයේ තියෙන ස්වභාවය තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන, පෙරලෙන ස්වභාවය, නিত্য නොවන, සදාකාලික නොවන, ඇතිව නැති වෙන ස්වභාවයේ තියෙන, ෂය වෙන ස්වභාවයේ තියෙන, ගෙවෙන ස්වභාවයේ තියෙන විපරිණාමයට පත්වෙන ස්වභාවයේ තියෙන මේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නැති කිසිම වස්තුවක් මේ ලෝකේ ඇත්තේ නැහැ. කිසිම දෙයක් නැහැ. මාත්‍රයක්වත් නැහැ. ඒ බව විශ්වාසකරනද ඒ බව ප්‍රත්‍යක්ෂව දැනගන්න අපේ සිත කොහොමත්ම කැමති නැහැ. සංසාරගත තියෙන දෝෂ නිසාවෙන් පුංචි තැනකදී හරි නැවත ඉවල්නවා. නැවත නැවත නැවත නැවත ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති කරව ගන්නවා. මේ මේ සිතුවිලිත් එක කාලාන්තරයක් නැවත වාසය කරනවා. නෑ එහෙම වුණාට මෙහෙම එහෙම නෙවෙයි. එහෙම වුණාට එහෙම නෙවෙයි. ඔය කිව්වට එහෙම නෙවෙයි. ඔය කිව්වට ටික දවසක් හරි මේ දේවල් තියෙයි කියලා බලාපොරොත්තු ඇති කරන සිතට ඉඩ දෙනවා. බලාපොරොත්තු ඇති කරන සිතට ඉඩ දෙනකොට ඒ සිත බලාපොරොත්තු ඇති කරවලා ඒ ඇති කරගත්ත බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම Tamanට නැවත නැවත නැවත නැවත දුක්ඛේ ස්වභාවය නැති කරනවා. පින්නත් නේ අපි දැනගෙන ජීවත් වෙනවා නම් අපේ හිත දුකටපත් වෙන්න හේතුවක් නැහැ. හැබැයි කොතන හරි වැරදෙනවා නම් නැවත නැවත ඉක්මනින්ම ඉක්මනින්ම සකස් කරගත යුතු වෙන්නේ මේ සංසාර ජීවිතයේ හැමදාම අපි විඳ දේ මේක තමයි. අපි කරපු දේ මේක තමයි. කොහේ හරි තැනක පිළිසරණක්, කොහේ හරි තැනක සහනයක්, කොහේ හරි තැනක යම් ආකාරයක සුවයක් තියනවාය කියලා ඒ තියෙන තියෙන තැන හොයාගෙන හිත ගිහිල්ලා එතනින් පෙරදිලා හැමදාම පීඩාවටපත් වෙන ස්වභාවයකට තමයි අපි නිබඳව නිරතුරුවපත් වෙන්නේ. ඉතින් ඒකින්ද කලින්ම මෙහෙම දෙයක් මෙහෙම දෙයක් නැහැ කියන පණිවිඩය අපිටර ගොඩ නැගුණත් මේ අත්තන්ට ඕනෑ තරම් අත්දැකීම් ඇති නැවත නැවත නැවත නැවත ගොඩනගා ගන්න ආකාරය. ඉතින් ඒකින්ද නැවත නැවත මේ පිළිබඳ අපි දේශනා කරන්න ඕනේ. ඒක නිසාවෙන්මයි අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ සත්තානුපස්සනා පිළිබඳව. අපි මේ දිනවල බොහෝම ගැඹුරු ධර්ම කාරණා සාකච්ඡා කරා ප්‍රත්‍යක්ෂා වැඩසටහන හරහා විසුද්ධි හත පිළිබඳව සාකච්ඡා කරාට පස්සේ අපි ආයසරයක් කතා කරා මුලින් ධම්ම කතා කරමු සිහිය ගැන නුවණ ගැන සහ වීරිය ගැන. ඇයි මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ අතන්ට හොඳටම පැහැදිලි ඇති ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණා තුන. ඉතින් සිහිය නුවණ වීරිය පිළිබඳව අපි ඇති කරගත් ධර්ම කාරණා කතා කරලා ඊට පස්සේ ඊයේ දවසේ අපි ආරම්භ කරේ අනිච්චානුපස්සනාව පිළිබඳව. නමුත් එතනදී සත්තානුපස්සනාව පිළිබඳවයි අපි ඊයේ දවසේ සාකච්ඡා කරේ. ඒ ඉදිරි සති 7 ගත වෙන්නේ සත්තානුපස්සනාවටයි. ඉතින් මේවා ටිකක් ආකාරයේ තේරුම් ගන්න අපහසු නම් මම උපරිම උත්සාහ කරනවා. මොකද හැමෝම විදර්ශනාව ගැනම අහන හින්දා මේ දිනවල ධර්ම සාකච්ඡාව සිදු කරෙන්නේ නැහැ බදාදා දිනවල. ඒ මොකද මේ කාරණා තව තව සාකච්ඡා කරන්න ඒක අරමුණකට සාකච්ඡා කරන්න තිබෙන නිසාවෙන් අපි ධර්ම දේශනාවමයි පවත්වන්නේ ධර්ම දේශනාවල්මයි බදාදා දිනේ හෙට දවසෙත් අපි ධර්ම දේශනාවක්මයි සිද්ධ කරන්නේ. මේ සති හත පුරාවට මෙහෙමයි අවශ්‍ය වුණොත් අපි ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරනවා ස්වාමීන් වහන්සේ නමක් එක්ක. නමුත් මේ අත්ංගයේ ගැටලු විසඳීම සඳහා බ්‍රහස්පතින්දා දිනේ අපි සිද්ධ කරන ඒ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන ඒකින්ද මේ මේ වෙනකොට තියෙන ගැටලු හැකි ඉක්මනින් ඒ ඒ ලියලා යවන්න ඒවයි පොදු ගැටලු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කමක් නැහැ. මොකද්ද මේ අනුපස්සනාව කියන්නේ නැවත නැවත නැවත නැවත දැකීමයි. එතකොට අපි ඊයේත් මම මතක් කරා වගේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය අත්දැකීමට කියනවා. දැන් අනිත්‍ය සංඥා අනිත්‍ය අනිත්‍ය සංඥා කියලා කියනවා සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා. ඒ කියන්නේ අනිත්‍ය සංඥාවක් ඇති කර ගැනීම. නමුත් පංච උපාදානස්කන්ධයේම අනිත්‍ය තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ කටයුත්ත ආරම්භ කරපුවාම කියනවා අනිච්චානු පස්සනාව කියලා. ඒකින්ද එතකොට පංච උපාදානස්කන්ධයේ තියෙන ස්වභාවයන් වලට අපේ හිත යොමු කරපුවාමයි මේ අනිත්‍යයන් පස්සනාව වැඩෙන්නේ. එතෙක් කොයි තරම්නම් උත්සාහ කරත් නිත්‍ය සංඥාව දුරු වෙන්නේ නැහැ. අනිත්‍යානුපස්සනාව භාවිතා කරන තුරු දැන් අපි අනිත්‍යයි කියලා කියනවා අනිත්‍යයි කියලා පොත්පත් පොත්පත්වල බලනවා අනිත්‍යයි කියලා කතා කරනවා අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා පොඩ්ඩක් තන් අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවා මං ඍජුවම අහනවා ලෑස්තිද හිත අනිත්‍යයි කියන එක පිළිගන්න නේද අනිත්‍යයි කියන එක පිළිගන්න ලෑස්ති නෑ තමන්ගේ ලෝභ දේශ මොහ හැමුවේ මං මෙහෙම දෙයක් මතක් කරන්නම් ඕක හොඳ පැත්ත නෙවෙයි නරක පැත්තක් ගැන අපි දැන් ඔය අපි හැම වෙලෙම හිතන්නේ අපි ආදරය කරන අය අපි බොහොම ලෙන්ගතුවේ ඉන්න අය ඒ කට්ටිය ගැන අපිට අනිත්‍යයි කියලා හිතන්න බෑ කියලානේ අපි හැම වෙලෙම කියන්නේ නේද එතන එතනයි අපිට තියෙන බාධාව කියලානේ අපි හිතන්නේ හැම වෙලෙම කොච්චර ප්‍රාථමික තැනකට අපි වැටලා ඉන්නවද කියලා කියනවා නම් මම මෙන්න මෙහෙම අහනවා සමාජයේ සමහර අයට ලේබල් ගහලා නැද්ද අහවලා හොරාය අහවලා අහවලා තක්කඩියාය, හවලාය, සල්ලාලයාය කියලා නේද? එහෙම කරලා නැද්ද? මං කියන්නේ එහෙම එහෙම ඒ කෙනාගේ චරිත අනුව ඒ කෙනාගේ ක්‍රියාවන් අනුව අපේ හිතේ අපි යම් කිසි පැලස්තරයක් අලවලා තියෙනවා. ලේබල් එකක් ගහලා තියෙනවා මෙයා මෙහෙමයි කියලා. නමුත් එහෙම කමක් නැහැ. ඒක මම එපා කියන්නේ නැහැ. මොකද එයාගේ භාවිතාව අනුව එයා එයාගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට හොර වැඩ කරපු එක්කෙනෙක් නම් දිගටම හොර වැඩ කරපු එක්කෙනෙක් නම් ගේ අතුරට ආපුවාම පරිස්සම් වෙන්න ඕනේ තනියම තියලා යන්නේ නැහැ. හරිද? මං කියන්නේ ඒක නෙවෙයි. ඒ වගේ කෙනෙක්ව දැක්කහම නිකන්වත්වත් අදහසක් ඇති වෙනවද? මෙයා දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ කියලා. මගේ මගේ මට තරහෙන් බැන්න කෙනෙක්, මට තරහෙන් කටයුතු කරපු කෙනෙක් ගැන මම දන්නවා. ඒ වගේ කෙනෙක් දැක්කහම මෙයාගේ හිත වෙනස් වෙලාද දන්නේ නැහැ කියලා පිරික්සලා බලන්න ඕනේ කියලා නිකන්වත් හිතලා තියනවාද? නිකන්වත් හිතෙන්නේ නැත්නම් කෝ අනිත්‍ය හොරා අනිත්‍ය නැද්ද එහෙනම්? සල්ලාලය අනිත්‍ය නැද්ද? ඒ සල්ලාල සිත, ඒ හොර සිත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒකට හේතු සකස් වුණොත් එයා නිවැරදි කෙනෙක් වෙනවා. අද අපේ රටේ කොච්චරනම් මිනිසුන්ට పూర్ව නිගමන අරගෙන ඒවා එතනම තියලා නේද අපි ඔක්කොමලා අපි හුඟක් දෙනා වැඩි දෙනෙක් ඒ අයට පැලස්තර අලවලාද නැද්ද? ඒකට මං කියන්නේ අලවන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. පැහැස්තරය අලවලා තියන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ පරිස්සම් වෙන්න. නමුත් මගේ සිත හිතවත් අහිතවත් නැදිහත් වෛරී කියලා සිතුවිලි ඇති කරනවා නේද? මේ එහෙනම් ඒක කලින් තිබ්බ දේවල් එහෙමම තියෙනවා කියලා සිතුවිලි තියාගෙන ඉන්නවද නැද්ද? එහෙනම් දේශයේ පැත්තෙන් මූලිකවම ගත්තොත් දේශයේ පැත්තෙනුත් අපි ලොකු නිත්‍ය නිත්‍ය සංඥාවක් ඉන්නවද නැද්ද? මේක අයින් වෙන්න ඕනේ. මේක අයින් කරගන්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ගේ සංස්කාරයන් කියලා කියන්නේ හේතු නිසා සකස් වෙන දේවල්. හරි. මේ හේතු නිසා සකස් වෙන දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් සංස්කාරයන්ගේ තියෙන ලක්ෂණය තමයි අනිත්‍ය ලක්ෂණය. සංස්කාරයන් අනිත්‍යයෝය කියලා කියනවා. ඒකේ තියෙන ලක්ෂණය තමයි අනිත්‍ය වෙන්නේ සංස්කාරයන්. ඒ සංස්කාරයන් වල තියෙන එක ලක්ෂණයක් තමයි අනිත්‍ය ස්වභාවය. එතකොට අනිත්‍ය ලක්ෂණය. එතකොට මේක පැහැදිලි වශයෙන්ම දැනගන්න නම් අපි බොහොම කාරණා කතා කරපු හින්දා ඒකයි මම පිළිවෙලකට මොනවාද සප්තවිසුද්ධිය ගැන සාකච්ඡා කරලා හිත පිරිසිදු කරගන්න එක ගැන කතා කරලා ඊට පස්සේ සිහිය නුවණ වීරිය ගැන අපි කතා කරලා දැන් මේ සත්‍යානුපස්සනා ටික කතා කරන්නේ ගැඹුරු දැනකින් පටන් අරගෙන ඉස්සරහට යන්න ඕනේ හින්දායි. ඒකට පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය අත්දැකීමෙන්ම තමයි මේක ගලව ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපි මෙහෙම හිතනද මම රට පරීක්ෂා කරනවා. මුළු රටක් පිළිබඳ මට හැඟීමක් තියෙනවා අපි හිතමුකෝ ත්‍රස්තවාදී කණ්ඩායම් මේ රටේ ඉන්නවා කියලා. අපි කියන අහවල් රටේ දැන් රටවල් වශයෙන් ගත්තහම ඒ රටවල් ටික ගැන ඔක්කොම හිතලා බලලා අපේ රටේ රටේ ත්‍ස්තවාදී කණ්ඩායම් නැහැ කියලා මට සංකල්පයක් තියෙනවා කියලා හිතන්නකෝ හැබැයි මම එහෙම කිව්වට එහෙම කියන අපේ රටේ මෙහෙම එකක් නැහැ කියලා මම පළාත් වශයෙන් පරීක්ෂා කරලා නැහැ පළාතක් ගත්තාම මේ පළාතේ රටේ රටම සමස්තයක් වශයෙන් නැහැ කිව්වට එක පළාතක එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉඳීද දන්නේ නැහැ කියලා ඒ පළාතේ ඉඳීද දන්නේ නැහැ කියලා මට සැක තියෙනවා. සමස්තයක් වශයෙන් නැහැ කියලා. ඒතර අපි හිතනවා මේ පළාත් වශයෙන් අපි යම් ආකාරයක අදහසක් ඇතිකර මේ පළාතේ නැතුව ඇති කියලා. නමුත් එක්කෙනෙක් දෙන්නේ ගමක ඉන්න පුළුවන්. නේද? ප්‍රත්‍යක්ෂම නැහැ කියලා දැනගන්න නම් එක්කෙන එක්කෙන එක්කෙන එක්කෙන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරන්න. සමස්තයක් වශයෙන් ගන්න අදහසක් අපිට තියෙනවා. සමස්තයක් වශයෙන් රට රටම මෙහෙමයි කියලා අදහසක් ගත්තට පළාතක් වශයෙන් ඒ ආකාරයයි කියලා දැනගන්න නම් ඒ පළාත පිරික්සලා බලන්න ඕනේ. නේද? ඒකට මේ පළාතේ නෑ කියලා ස්ථිරව දැනගන්නවා. ස්ථිරව දැනගන්න නම්. එතකොට පළාත් වශයෙන් සමස්ත හැඟීමක් අපි ගත්තාම නමුත් ස්ථිර වෙන්නේ නෑ. ස්ථිර වෙන්න නම් රටම මෙහෙමයි කියලා ස්ථිර හැඟීමක් එන්න නම් පළාත් වශයෙන් අපි දැනගන්න ඕනේ පළාත්වල කිසිම ත්‍රස්තවාදී කෙනෙක් නෑ කියලා. පළාත් වශයෙන් ස්ථිර වෙන්න නම් ගම් වශයෙන් ඒ පළාතේ තියෙන දිස්ත්‍රික් වශයෙන් අපි දැනගන්න ඕන. දිස්ත්‍රික් වශයෙන් ස්ථිර වෙන්න නම් ගම් වශයෙන් දැනගන්න ඕන. ගම් වශයෙන් ස්ථිර වෙන්න නම් ස්ථිරවම ගම් වශයෙන් නෑමයි කියලා දැනගන්න නම් ගෙවල් වශයෙන් දැනගන්න ඕන. නේද? ගෙවල් වලත් නෑ කියලාම දැනගන්න නම් පුද්ගල වශයෙන් දැනගන්න ඕන. පුද්ගල වශයෙන් යම් කිසි කෙනෙක් දැනගත්තා නම් හැම පුද්ගලයෙක්ම පරීක්ෂා කරලා දැනගත්තා නම් රටේම ත්‍ස්තවාදීන් නෑ කියලා කියන්න අමුතුවෙන් කියන්න ඕනද? අමුතුවෙන් කියන්න ඕනද? ඇයි කුඩාම ඒකකය පරීක්ෂා කරා. කුඩා වේගකේ පරීක්ෂා කිරීමෙන්මයි ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ යම. අපේ ජීවිතයේ අපේ අපේ ගැලීමේ අපේ අපේ මේ ජීවිතය කියන එකේ කුඩාම ඒකකය මොකක්ද? අපේ ජීවිතවල කුඩාම ඒකකය. නේද? කෙනෙක් කියයි කුඩාම ඒකකය කියන්නේ පුද්ගලයා කියලා. නේද? අපිට හිතෙන හැටි. එතකොට කුඩා මේකකේ පුද්ගලයා නම් නේද? වේදනාව කියන්නේ. සංඥාව කියන්නේ. සංස්කාරය කියන්නේ. ඒ පුද්ගලයා ඇතුලේ තියෙන තවත් කුඩා කොටස්. එහෙනම් කුඩාම ඒකක පහක් තියෙනවා. ඒ කුඩාම ඒකක පහ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. කුඩාම ඒකකයේ අනිත්‍ය ලක්ෂණය පිරික්සලා ඒ අනිත්‍ය ලක්ෂණය දැනගත්ත කෙනෙකුට අන්න ඒ කුඩාම ඒකකය නිට්ටය නෑ කියලා දැනගත්තොත් ඒවා හැදෙන්නේ ඒ කුඩාම ඒකක ටික හේතු ඇතිකල්හි ඇති වෙනවා හේතු නැතිකල්හි නැති වෙනවා කියලා දැනගත්තාම ඒ ටික ඒක රාශී වෙලා විද්‍යමාන වෙන පුද්ගලයා කියන කෙනාව ඒ පුද්ගලයාටවත් අයිති නැති ඒ පුද්ගලයාටවත් පාලනය කර නොහැකි තමන්ට තමන්ගේ පැත්තත් තමන්ට අයිති නැති තමන්ට පාලනය කර නොහැකි තැනක් කියලා හොඳින්ම තේරෙනවද නැද්ද? හොඳින්ම තේරෙනවා. ඉතින් ඒක හින්දා අපි අපිට කළ යුතු දේ තමයි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් කුඩාම ඒකකය පිරික්සන්න ඕනේ. කුඩාම ඒකකය පිරික්සන්න. ඉතින් අපේ අරමුණක් තියෙන්න ඕනේ මේ දුක් වලින් නිදහස් වෙන්න නම්. හිත දුකටපත් වෙන්නේ ඇයි? හිත දුකටපත් වෙන්නේ බලාපොරොත්තු තියෙන හින්දා. නේද? බලාපොරොත්තු ඇති වෙන්නේ ඇයි? බලාපොරොත්තු ඇති වෙන්නේ අවිද්‍යාව හින්දා. මොකක්ද අවිද්‍යාව? නිට්යයි කියලා දැනෙන හින්දා ආත්මයි කියලා දැනෙන හින්දා සැපයි කියලා දැනෙන හින්දා සැපයි කියලා දැනෙන්නේ ඇයි ඇයි අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොකක්ද එතන තියෙන ත්‍රිලක්ෂණයේ නොදැනීම ත්‍රිලක්ෂණය අපේ හිත වටහා ගන්නෙ නෑ ත්‍රිලක්ෂණය අපේ හිත ත්‍රිලක්ෂණයට බැසගන්නේ නෑ බැසගන්නේ නැත්තේ ඒ කුඩාම ඒකකයේ පිරික්සන්න තරම් අපි ශක්තිමත් නැහැ කුඩාම ඒකකයේ පිරික්සන්න ඕනේ කුඩාම ඒකකයේ පිරික්සන්න ඕනේ මොකෙන්ද අපේම සිතෙන්. ඒකයි කියන්නේ අනිච්චානුපස්සනම් භාවෙන්තෝ මේක නැවත නැවත නැවත නැවත භාවිතා කිරීමෙන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය නැවත නැවත නැවත නැවත භාවිතා කිරීමෙන් නිත්‍ය සංඥම් පටහති. ඒක දුර වෙලා යනවා. නිත්‍ය සංඥාව දුර වෙලා යනවා. එහෙම නැත්නම් අපි හැමදාම හැම දෙයක් එක්කම මහා පොරයක් අල්ලමින් මහා පොරයක් අල්ලමින් වාසය කරනවා. ලොකු රණ්ඩුවක් හැමදාම රණ්ඩුවක්. දැන් මේ රණ්ඩුව අතහරින්න ඕනේ. රණ්ඩුව අතහරින්න කියලා මං කියනවා. එහෙම කියනකොට එහෙනම් රණ්ඩුව එහෙනම් එහෙනම් කාටද මේ කියන්නේ? පුද්ගලයෙකුට කියන්නේ. රණ්ඩුව අතහරින්න නේද? සංස්කාරයත් එක්ක තියෙන රණ්ඩුව අතහරින්න කියලා මං කියනවා. මේ කාටද කියන්නේ? පුද්ගලයෙකුටයි කියන්නේ. කෙනෙක් කියනවා මම අද ඉඳන් රණ්ඩුව අතහැරලා දානවා. මොනවත් එක සංස්කාරයත් එක්ක තියෙන රණ්ඩුව අතහැරලා දානවා කියලා මම. ඒතර කවුද මේ කියන්නේ? පුද්ගලයෙක් කියන්නේ. එහෙනම් මේ රණ්ඩුව අතහරින්න කියන්නේ පුද්ගලයාට. එහෙනම් එතන පුද්ගල සංඥාව තියෙනවද නැද්ද? පුද්ගල සංඥාව තියෙනවා. රණ්ඩුව අතහරින්න නෙවෙයි පින්නත් ඕනේ. රණ්ඩුව අතහැරෙන්න ඕනේ. රණ්ඩුව අතහරින්න නෙවෙයි ඕනේ. රණ්ඩුව අතහරින්න නෙවෙයි කියන්නේ රණ්ඩුව අතහැරෙන්න ඕනේ. රණ්ඩුව අතහැරෙන්න නම් මේ සිතට පච්චුපන්නවම පච්චුපන්නවම හේතු සහිතවම මේ හිත මේ රණ්ඩුව අතහැරෙන මට්ටමට එන්න රණ්ඩුව අල්ලන්න හේතු වෙච්ච දේවල් නැති වෙන්න ඕනේ. එතෙක්ම මේ රණ්ඩුව අතහරින්නේ නැහැ. ඒතර මේක දැනගත්ත පමණින් රණ්ඩුව අතහරි කියලා හිතනවද? නැහැ. නේද යමක් දැනගත්ත පමණින් රණ්ඩුව අතහැරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ රණ්ඩුව රණ්ඩුව කියන්නේ මොකද්ද? මේ සංස්කාරයන් එක්ක අල්ලන පොරය කවදාක්වත් සැනසීමක් ලැබෙන්නේ නැති වෙන විදිහට මේ සංස්කාරයන් එක අල්ලන pore නේද අතහැරෙන්නේ නැහැ. මේ අල්ලන poreයත් එක්ක බැසගෙන මේ මේ විඳින දුක් මේ විඳින පශ්චත්තාප ඇතුලාන්තයෙන් ඇති වෙන රත් වීම, දැවීම, වෙවුලීම්, නිින්ද යන ස්වභාවයන් මේ එකක්වත් අතහැරෙන්නේ නැහැ කවදාකවත් අතහැරෙන්නේ නැහැ පින්වත්නි සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ අන්න ඒ ටික කියලා දෙන්න. ඉතින් අපි තවත් තවත් මේ පස්සේම දුවනවා නම් මම හිතන්නේ යම්කිසි ලොකු ගැටලුකාරී තත්යකට පත් වෙනවා නැවත බොහෝ සංසාර ගමනේ හාව වෙලා වේය වෙලා මීය වෙලා ඉබ්බ වෙලා කුකුල වෙලා නරි වෙලා තැන් තැන් වල තැන් තැන් වල ඇවිද ඇවිද වැටෙන්න එක එක දේවල් පිටුපස්ස බලන්න සත්තු වෙලත් පින්නත් නේ මොකක් හරි දෙයක් පස්සේ දුවනවද නැද්ද නේද ඒ සත්තුන්ටත් මොනවා හරි දෙයක් පස්සේ එක දිගට දැඩි දැඩි හැඟීමකින් එකක් පස්සේ දුවන ගතියක්. දෙකක් පස්සේ දුවන ගතියක් නේද? එළදෙනත් පැටියක් පස්සේ දුවන ගතියක්. පැටියත් අම්මා පස්සේ දුවන ගතියක්. ඒ ඇදීම ඒ තැන්වල තියෙනවද නැද්ද? ඒ ගැටීම ඒ තැන්වල තියෙනවද නැද්ද? එහෙනම් අපි අද මේ හැඟීම් අඩු කරගන්නේ නැතුව මේ හැඟීම් එක්ක මිය පරලෝ ගියොත් එහෙම හරිද? ඇදීම් ඇදීම් තල්ලු කිරීම එක. තමන්ගේ පැත්තට ඇද ගැනීම සහ අනවශ්‍ය දේවල් තල්ලු කිරීම කියන දේවල් එක්ක සාන්ත ස්වභාවයක් ඇති කරගන්න නැතුව ඒ දේවල් සහිතව මේ පරිලෝ යෑමෙන් තිරිසන්සත් එක්ක දැන් මේ කාලේ මේ කියන දේවල් තේරෙනවා. ඇදීමේ හැඟීම්, ගැටීමේ හැඟීම්, ඇලීමේ ගැටීමේ හැඟීම් මේ වෙනකොට තියෙනවා. හැබැයි මේ කියලා දේ තේරෙනවා. හැබැයි අපි හදිස්සියවක්වත් මේ විදිහට මේ හැඟීම් තදබලව තියාගෙන මිය පරලෝ යන්නට යෙදුනොත් ඒ මිය පරලෝට යන්නට යෙදෙනකොට ඒවත් එක්ක ඊළඟට අපි හිතමු තිරිසන් භවයක් ලැබුණා කියලා. එතකොට මේ දැන් අපි බලු පැටියෙක් ගෙනල්ලා මෙතනින් තියාගෙන කොච්චර බණ කිව්වත් ඒක තේරෙන්නෙම නැහැ. හැබැයි ඇලීම් ගැටීම් දෙක විතරක් යාර තියෙනවා. හ්ම් මේ ඇත්තන්ගේ හුරතල් සතා නම් ඒ සතා හැම වෙලෙම උතන ඉන්නේ මොන මොන වෙනකන්ද? අපි තුන් දොර ළඟ තියලා ඇවිල්ලා මේ බණ අහන්නේ කියලා. එයා එතෙන්ට වෙලා ඇලීලා ඉන්නවා දැන් ඒ එළියට දැන් ඒ එළියට දැන් ඒ එළියට කියලා. එළියට ගිය ගමන් කෑ ගහනවා මොකද මෙච්චර ලාවෙ නැත්තේ වගේ හරියට නිකන්. නේද? කෑ ගහනවා දන්නවනේ ගෙදරට යනකොට ගෙදරින් පිටවට ගිහිල්ලා නේද? ගෙදරට යනකොට මේ සතා නේද ඇවිල්ලා වලිගය වනලා, කන වනලා, බෙල්ල වනලා ඔක්කොම වනනවා නේද? මුළු ඇඟම කඩලා බිඳලා දානවා වගේ කෑ ගහනවා. එයාට ඇයි ඇලීමේ හැඟීම් තියාගෙන ඉපදුනා. ඒ ඉපදිච්ච సంతානයේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන් තත්යක නැහැ. එහෙනම් මේ භයානකම තේරුම් ගන්න අපි ඇලෙන ස්වභාවය ගැටෙන ස්වභාවය තියාගෙන මිය පරලෝ යාම තරම් භයානක දෙයක් තවත් නෑ සසර ජීවිතේ මොන්න මොන දේවල් වලට ඇලෙන්න දන්නේ. ඒකේ තියෙන අභාග්‍ය සම්පන්නම අවස්ථාව තමයි ඌරා අසුචියේහි ඇලෙන ස්වභාවය. ඌරාගේ సంతානයේ අසුචියේහි ඇලෙන ස්වභාවය තියෙනවා. ඒකෙන් එයාට අසුචි ගොඩ කියන්නේ මහා නර්ග වස්තුවක්. එයා ඒ පස්සේ දුවනවා. ඒත් సంతානයක්. එතකොට එතෙන්ට වැටෙනවා අපිව. හරි. එහෙනම් මේකේ භයානකම තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ ඔක්කොම අතහැරලා දාලා කැලෑපයින්ද කියලා නෙමෙයි. ගෙවල් දොරවල් අතහරින්න කියලා ගෙවල් දොරවල් අතහැරියත් මේ ඇලීම් ගැටීම් අයින් වෙන්නේ නැහැ යන තැනක ගහකට හරි ඇලෙනවා හරිද අරණ්‍යයට හරි ඇලෙනවා මොනවා හරි දෙයකට ඇලෙන ස්වභාවයකට පත් වෙනවා කල යුතුය තියෙන්නේ මෙතන ඉඳගෙන ඇලීම් ගැටීම් අයින් කරන්න නම් අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. අනිත්‍ය නවත්තන්න බැරි බව දකින්න ඕනේ. නවත්තන්න බැරි දේවල් එක්ක සම්බන්ධයක් තියාගැනීමේ තියෙන භයානකකම දකින්න ඕනේ. ඒ ඒ ඒ නවත්තන්න බැරි දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව තියාගෙන ඉන්න එකත් එක තියෙන භයානකම තියෙන්නේ ඒ වස්තුවට නෙවෙයි මේ වස්තුවටයි. මෙතන තියෙන මේ පටිච්චසම්පන්න ස්වභාවය හින්දා මේ මේ ස්වභාව ධර්මයට හිත් පිට නෑ පින්නත් නේ. ස්වභාව ධර්මයට හිත් පිට තියනවද? නෑ ස්වභාව ධර්ම කියන්නේ හේතුඵල ධම. එතෙන්ට නිර්මාණය වෙච්ච දේවල් පිළිබඳව පරිස්සම් කිරීමක් එතන නැහැ. එහෙමනම් කවදාකවත් සුනාමි ඇති වෙන්නේ නැහැ, නායාම ඇති වෙන්නේ නැහැ. නේද? සිත් පිත් තිබේ නම් මහා ගිනි ඇති වෙන්නේ නැහැ, ව්‍යසන ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ඒ ව්‍යසන ගිනි ආදී ඔක්කොම වෙන්නේ මේ ස්වභාව ධර්ම කියන්නේ එක්තරා හේතුඵල ධමක නිර්මාණයක් නේද අපිත් එහෙමයි. ඒක තුල ඉඳගෙන අපි හිතනවා නම් සිත් පිට තියෙන දේවල් මේකේ තියෙනවා කියලා එතනදී අපි ලොකු වැරදීමක් ඇති කරනවා. අපි කියන හිත් පිට තියෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි වරද්ද ගන්නවා. පටිච්ච සමුපාදය නැත්තම් පටිච්ච සමුප්පන්නව සකස් වෙන දේවල් පිළිබඳව අපි හිතනවා මේවා නිත්‍ය වශයෙන් තියෙන දේවල් මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ හිත් පිට තියෙන කෙනෙක් කියලා. නැත්නම් අපි භාවිතා කරන වචනයක් මම මේ පාවිච්චි කරලා සාමාන්‍ය කියනව නෙවෙයි නේද හිතක් පපුවක් නැහැ කියලා කියන්නේ නේද හිතක් පපුවක් තියෙනවා කියලා හිතාගෙන අපි කටයුතු කරන්න පටන් ගන්නවා නෑ එතන තියෙන්නේ පටිච්චසම්පන්නව සකස් වෙන සිතුවිලි මාලාවක් විතරයි ඒක පටිච්චසම්පන්නවම වෙනස්භාවයටපත් වෙනවා නේද කාලයකදී තමන්ගේ ජීවිතය බොහෝ වශයෙන් නිවැරදිව කටයුතු කරන ඇත්තෝ පවා වෙලාවකට ඉතාම වැරදිව කටයුතු කරන ස්වභාවයකට පත් වෙනවා ඉතාම වැරදිව කටයුතු කරන කට්ටිය ඉතාලම නිවැරදිව කටයුතු කරන තත්යකට පත් වෙනවා. ඉතින් ඒකින්ද අපි අපේ ජීවිතය පිළිබඳව ගත යුතු තීරණ ස්ථීරවම ගත යුතු තියෙනවා. තව දුරටත් තමන්ගේ ජීවිතය මුලාවටපත් නොවෙන්නට නම් පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය අත්දකින්න අවශ්‍ය කරන පූර්ව කෘත්‍ය સિદ્ધ කරගන්නට ඕනේ. ඒක තමයි අර විසුද්ධි හත කියලා අපි කතා කරේ. ඊට පස්සේ සීය කියලා කතා කරා, වීරිය කියලා නුවණ කියලා කතා කරා. ඉතින් ඒ ටික මේ වෙනකොට සම්පාදනය කරගත්තේ නැත්තම් මේ වෙනකොට නුවණ සම්පාදනය කරගත්තේ නැත්තම් ඒ සඳහා අපි කළ හැකි බොහෝ දේවල් සිද්ධ කරමින් පවතිනවා. එතකොට ඒ දේවල් වලින් තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් ග්‍රහණය කරගෙන නැත්තම් තාම තාමත් ඉන්නේ අර නිත්‍යයි කියලා හිතෙන gedara dora watu piti duwa daruwan demawpiyan මේවා ඔක්කොම අනේ මම මේවා තිබ්බ විදිහටම තියාගන්නවා කොහොම හරි තියාගන්නවා කොහොම හරි තියාගන්නවා කියලා ඒවා ගැනම කල්පනා කර කරනවා වැඩ කරන්න එපා කියලා නෙවෙයි අපි මේ කියන්නේ. යුතුයකම් කරන්න එපා කියලා නෙවෙයි තමන්ගේ යුතුයකම හරියටම කරන්න තිබ්බටත් වැඩිය කරන්න හොඳටම කරන්න. තමන්ගෙන් විය හැකි වැඩ ටික කිසිම අඩුවක් නැතුව හැම දිනාටම හැමදේම සිද්ධ කරන්න. හැබැයි මේවා ගැනම කල්පනා කර කර මේවා ගැනම ඔය ලැබිලා තියෙන කාලය නාස්ති කරගන්න එපා. ඔය ගන්න හුස්මක වටිනාකම ඔය ඇති ඇතිව නැතිවෙන පෙනීමේ දැනීම ඇසීමේ දැනීම විඳීමේ දැනීම කියන විඥාණයක ඇතිව නැතිවීමේ තියෙන වටිනාකම තේරෙන්නේ අවස්ථාව නැති වෙනකොට. හැම වෙලේම තව දීර්ඝ රාත්‍රීන් ගණනක් මේ ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා අපේ අදහසක් තියෙනවා. ස්ථිර දන්නේ ඒක. මට තව බොහෝ රැයවල් ගත කරන්න, ඒ කියන්නේ දින ගණනක් තියෙනවා කියලා. කොයි වෙලාවක හරි කොන්ද කෙලින් තියාගන්න බැරි අපිට තේරෙයි මේ ලෝකය මේ ස්වභාව ධර්මයේ විසින් අපිව ඇඳකට හිර කරන වෙලාව වෙනවා. ඇඳකට හිර කරන වෙලාව ආවට පස්සේ නැගිට ගන්න බැරි වෙලාව වෙනවා. අපි පරදෙන වෙලාවක් එනවා. ඒ පරදෙන වෙලාව එනකම් තමයි මේ නැටිල්ල තියෙන්නේ. ඒ පරදෙන වෙලාව ආපුවම මේ ලෝකේ කාටවත් අපිට උදව් කරන්න බෑ. ඒකද ඒ උපේක්ෂාව අපේ හිතේ තියාගන්න ඕන නිබඳ. ඒකයි මම කියන්නේ මරණ සතිය වඩන්න කියලා. මගේ ළඟ කොච්චරනම් මට කොච්චර ලෙන්ගතුව කොච්චර සමීපව කොච්චර ළඟින්ම කියාගෙන අපි කොච්චර හිතියත් අපේ පින්නත් අපිව මරණ ඇඳට වැටෙන වෙලාවේ කතා කරගන්න බැරි වෙන වෙලාවේ හිනහ වෙන්න බැරි වෙන වෙලාවේ ඇස් දෙකට පේන දේ පේන්නේ නැතුව යන වෙලාවේ කන් දෙකට ඇහෙන දේ කිසිම මේ ලෝකේ සද්දයක් ඇහෙන්නේ නැතුව යන වෙලාවේ මේ ලෝකෙන් අපි වෙන් කරනවා මේ ලෝකේ මම බොහෝ ආදරය කරන දේවලුත් එතනින් වෙන් කරලා දානවා ඉතින් ඒකින්ද ඒකයි කියන්නේ නිත්‍ය වශයෙන් තියාගන්න බෑ සදාකාලිකව තියාගන්න බෑ. කොයි පැත්තට විසවේද කියලා කියන්න බෑ. මහලුකට අපි පහන් දෙකක් තියලා මල් දෙකක් තියලා ප්‍රාර්ථනා කරගන්නවා తాවකාලික නේද? සංසාර ජීවිතේ ඉන්නකම් මාත් එක්ක ඉන්න කියලා. මම අහනවා මේ ජීවිතේ එහෙම ගිය සරවල් වල ප්‍රාර්ථනා කරපු කවුරු හරි හම්බෙලා ඒක ඒක මේ අඳුනගත්තත් දන්නේ අපි මෙහෙමයි හිටියේ. මෙහෙමයි හිටියේ අපි මල් තියලා පහන් තියලා මෙහෙම ප්‍රාර්ථනා කරා සසර හැමදාම ඉන්න ඕනේ කියලා. ඒක අඳුනගත්තත් දන්නේ නැහැ. නෑ හීනයක් වගේ අනුමාන අනුමාන කරගෙන ඉන්න එහෙම වෙන්න ඇති කියලා. එහෙනම් මේ සැරේ ඉන්න අය ගැනත් පස්සෙත් එහෙම තමයි. නේද? මේ සැරෙත් එහෙම අපිට ඉන්නවා නම් ඒ අය ගැන පස්සෙත් එහෙම තමයි. ඉතින් තේරුමක් නැති බව තේරුම් ගන්නවක්වත් අපි ලෑස්ති නැහැ. ඒකින්ද මේ බාහිර ලෝකයේ තියෙන දේවල් පත්තක තියලා පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන ක්‍රමවේද අපි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි වශයෙන් හොඳටම මේ දෙක මේ ටිකේ සාකච්ඡා කළා. නේද? එතකොට දැන් ආය ඒ ටිකම නැවත නැවත නැවත නැවත අපි මේ සත්‍යානුපස්සනාව වශයෙන් කතා කරන්නේ සිහිය නුවණ වීරිය ගැන කතා කරාට පස්සේ දැන් ඊටත් වැඩිය එහා ගිය ආකාරයකට මේකට අපිව අවතීර්ණ විය යුතු හින්දා අවතීර්ණ කරගත යුතු හින්දා මේක මේ ජීවිතේ මෙවැනි මනසක් තුළින් සිද්ධ කරන්න පුළුවන් දෙයක් හින්දා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බැරි නම් මම කියන්නේ නැහැ බලන්න බුද්ධ වචනේ තියෙන දේ කුසලයේ වඩන්න මහණෙනි කුසලයේ වඩන්න කුසලයේ වඩන්න ඇයි මං කුසලයේ වඩන්න කියන්නේ ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මං කියන්නේ දැඩි තීරණයකට එන්න ඕනේ හිතා දැඩි තීරණයකට එන්න ඕනේ මම සුවපත්ව වාසය කරන උපේක්ෂාවේ හිත තියාගෙන වාසය කරනවා මේ රිදෙන තැන් වලින් මම බැහැර වෙනවා අයින් වෙනවා කියලා දැඩි තීරණයකට එන්න ඕනේ හොඳයි කොහොම නමුත් කමක් නැහැ මොකක්ද දැන් කරන්න ඕනේ කියන එක අපි හොයාගන්න. පළවෙනි කාරණා මම ආයෙ මතක් කරනවා. අපි කතා කරා බොහෝ දේවල් උද්‍යව්‍ය ඥානය දක්වා කතා කරා ගිය සතිවල අවශ්‍ය නම් ඒ ධර්ම දේශන හොයාගෙන ආය අහන්න ඕනේ. හරි. උද්‍යව්‍ය ඥානය දක්වා කොටසට ඒ කියන්නේ අර තරුණ උද්‍යව්‍ය ඥානය බල උද්‍යව්‍ය ඥානය කියලා දෙකක් තියෙනවා. තරුණ උද්‍යව්‍ය ඥානය කියන එක ඇති වුණාට පස්සේ ඒකේ ඒක සම්මර්ෂණය කිරීමෙන් තමයි ඒක ප්‍රබල බලව උද්‍යව්‍ය ඥානය දක්වාපත් වෙන්නේ. අන්නේ තරුණ උද්‍යව්‍ය ඥානය දක්වා කොටසට අපි කියනවා ඥාත පරිඥාව කියලා. කියන්නේ දැනගන්නවා. දැනගත්ත කොටස කියලා. එතකොට කොහොම නමුත් කමක් නැහැ. අපි කළ යුතු දේ ගැන මම බොහෝ වශයෙන් මතක් කරලා තියෙනවා. ඒ තමයි අපේ සිතෙන් මේ පංච උපාදානස්කන්ධය අත්දකින්න අවශ්‍ය කරන ශක්තිමත් තත්යකට අපිපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ බලන්න මේකෙදි හුඟක් වෙලාවට මේ අනිත්‍ය ලක්ෂණය මතුවෙන්න ඕන ස්වභාවිකව. ස්වභාවිකව මේ අනිත්‍ය ලක්ෂණය මතුවෙන්න නම් පච්චේ පරිග්‍රහ ඥානය කියලා අපි කතා කරපු මට්ටමට අපේ හිත මතක ඇති. නාම රූප පරිච්ඡේදය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මර්ෂණ ඥානය, උද්‍යව්‍ය, භංගානුපස්සන මේ විදිහටයි මේ ඥාන ටික ගැන කතා කරේ. පච්චේ පරිග්‍රහ ඥානය දක්වා යම්කිසි කෙනෙක්ගේ මානසිකාරය සකස් කරගන්න පුළුවන් වුණොත් කාංකා විතරන විසුද්ධිය සම්පූර්ණ වෙනකොට හේතුත් එක්ක දකින්නා වූ නුවණ සම්පූර්ණ වෙනකොට අනිත්‍ය ලක්ෂණය මතුවෙනවා ඉබේම තේරෙන්නේ නැහැ මම එහෙම කිව්වට හරිද දැන් මම මේකට ගන්න උදාහරණේ ගිනි ගොඩක් ගැන ගිනි දැල්ලක් ගැන ගිනි දැල්ල නিত্যද අනිත්‍යද? ඒක අනිත්‍යයි නේද? ගිනි දැල්ල එක දිගට පවතින දෙයක්ද? වෙනස් වෙවි පවතින දෙයක්ද? වෙනස් වෙවි පවතින දෙයක්. වෙනස් වෙවි පවතින දෙයක්. නේද? ගිනි දැල්ල වෙනස් වෙවි පවතිනවා. හරි? ගිනි දැල්ල වෙනස් වෙවි පවතිනවා නම් ඒක ස්ථිරයි නේද? වෙනස් වෙවි පවතිනවා කියලා. නේද? ඒක ස්ථීර නම් ගෑස් අයින් වෙච්ච ගමන් එකපාරට අපි ගෑස් ලිපම ගමු උදාහරණයකට මොකද ඒක මට ලේසියි ඒකට එක පාටම හේතු අයින් කරන්න පුළුවන් දැන් ගිනි ගොඩක නම් හේතු අයින් කරන් ටිකක් වෙලා යනවනේ හරිද එක පාරටම අපි ගෑස් එක ඕෆ් කරනකොටම ගිනි දැලට මොකද වෙන්නේ නැති වෙනවා එහෙනම් මේක එක දිගට පැවතිච්ච දෙයක්ද කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි හැම වෙලේම අලුතෙන් හැදිච්ච දෙයක්ද මේ මොහොතේ තිබ්බ ගිනි දැල්ල පැවතිලා නැහැ පින්නත් නේ මේ මොහොතේ තියෙන ගිනි දැල්ල ඊළඟ මොහොතට පැවතුණා නම් මේ මොහොතේ තියෙන ගිනි දැල්ල ඊළඟ මොහොත දක්වා පැවතුණා නම් මම ගෑස් එක ඕෆ් කරනකොට මේ මොහොතේ තියෙන ගිනි දැල්ල ඊළඟ මොහොතේ පෙනී සිටින්න ඕනේ. තේරුණාද මං කියපු දේ? නේද? මේ මොහොතේ තියෙන ගිනි දැල්ල ඊළඟ මොහොත දක්වා පවතිනවා නම් යම් හේයකින් මම ගෑස් එක ඕෆ් කරද්දී එක පාටම මේ මොහොතේ තිබ්බ ගිනි දැල්ල ඊළඟ මොහොතට පවතින්න ඕනේ. ගෑස් එක ඕෆ් කරනකොට මේක නැති වෙන්නේ. එහෙනම් මේ මොහොතේ තියෙන ගිනි දැල්ල මේ මොහොතට විතරයි. ඊළඟ මොහොතේ තියෙන ඊට වැඩිය වෙනස් සහ වෙන එකක්. ඊළඟ මොහොතේ තියෙන්නේ වෙන එකක්. ඒක තමයි හේතු අනුව යමක් සිද්ධ වෙනවා නම් හේතු වෙනුව ඵලයක් සිද්ධ වෙනවා නම් යම් තැනක ඒක පවතින්නේ නැහැ. ඒක පවතින්නේ නැහැ. හරි නමුත් පවතිනවා වාගේ දැනෙනවා ඒකයි අපි කියන්නේ ගින්දැල්ල පවතිනවා කියලා කියන්නේ ඒකයි දැනුත් අපි කියන ගින්දැල්ල පවතිනවා කියලා අපිට තියෙන සංකල්පයක ගින්දැල්ල පවතිනවා කියලා කතා කරාට ප්‍රශ්නයක් නැහැ බුදුරජාන් වහන්සේත් සමහර වෙලාවට ආත්ම පාරිශුද්ධිය කියලා කතා කරනවා හැබැයි කතා කරාට ප්‍රශ්නයක් නැහැ තමයි දැනෙන්න ඕනේ එහෙම පවතින ගින්දැල්ල නැත ඒක නැවත නැවත සකස් වෙන එකක් කියලා ශරීරයේ කොහේ හරි රිදෙනවා හරි අපි දැන් තුවාලයක් හරි මොකක් හරි ඇල්ල රිදෙනවා සමහර වෙලාවට වෙන කල්පනාවලට ගියම රිදෙන එක දැනෙන්නේ නැහැ. අපි ඒක රිදෙන එක දැනෙන්නේ නැති වෙනකොට අපි ඒකට කියන්නේ කොහොමද? වේදනාව රිදෙන එක පැත්තකින් තියන්නේ හුස්ම ගැන මම කීප වතාවක් කියලා තියෙන උදාහරණයක් තියෙනවා. හුස්ම ඔන්න දැනුයි දැනෙන්නේ. ඇසිපිහෙලන එකම දැනුයි දැනෙන්නේ මම කිව්වට පස්සේ. මෙච්චර වෙලා ඒ ඇසිපිහෙලීමේ දැනීම තිබුණා දැනුන්නේ නැහැ. තිබුණා දැනුන්නේ නැද්ද? නැත්තම් තිබ්බේම නැද්ද? තිබුණා දැනෙන්නේ නැහැ තිබුණා දැනුන්නේ නැහැ කියලා අපි කියන ඕන තරම් කියන තිබුණා දැනුන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැනීම තිබ්බා දැනුන්නේ නැහැ. ඇසිපිය හෙලීමේ දැනීම තිබ්බා දැනුන්නේ නැහැ. හරිද බලන්න. ඒ කතාව හරිද බලන්න පොඩ්ඩක්. දැනීම තිබ්බා දැනුන්නේ නැල්ලු. දැනීම තිබ්බා දැනුන්නේ නැල්ලු. මොනවාද ඒ කිව්වේ? පිස්සු කතාවක් ඒ කිව්වේ. දැනීම තිබ්බා දැනුන්නේ නැහැ. දැනෙන්නේ නැති දැනීමක් තියෙන්න පුළුවන්. දැනෙන්නේ නැති දැනීමක් තියෙන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් දැනීම තිබ්බේ නෑ. හරි. අපි හිතාගෙන ඉන්නේ ආත්මය කියලා ඔන්න ඔය වගේ මේක එක දිගට එන එකක් තියෙනවා. මේ රූපය තුල ආත්මය තියෙනවාය, ආත්මය තුල රූපය තියෙනවාය, ඔය වගේ අපි සක්කාය දිට්ඨිය හදාගෙන තියෙන ඔන්න ඔය වගේ. මේ ගිනි දැල්ල එක ක්ෂණයක ඇතිව නැතිව යනවා ඇතිව නැතිව යනවා වාගේ නැවත නැවත සකස් වෙනවා වාගේ මේ පංච උපාදානස්කන්ධය මෙහෙමයි. පංච උපාදානස්කන්ධයම හේතු සහිතව සකස් වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතු යෙදෙන හැටියට ඒ නැවත නැවත නැවත නැවත මතුවෙන ආකාරය මේ බලන්න. වේදනාව කියනකොට මානසික වේදනාව ගැන චුට්ටක් හිතන්න. කවුරුහරි කම්බුලට ගැහුවා. කම්බුලට ගහපු එක දැන් මතක් වෙනකොට රිදෙනවද නැද්ද? රිදෙනවා. කොහෙද රිදෙන්නේ? සිත රිදෙන්නේ. එහෙනම් ඒක මනෝසප්පස්සජ දුක් වේදනාව. හරි? කවුරු හරි කෙනෙක් මේ සැනේ කියනවා ඔයාට කම්පියුටර් ගහුවේ ඕක මේ එහෙම කරනවද එහෙම මිනිහෙක් කියලා ওই වගේ කියපු ගමන් අර මානසික දුක් වේදනාව හොඳටම වැඩි වෙනවා නේද වැඩි වෙනව නේද හා ඒක හරියට මොනවා වගේද ගෑස් වැඩි කරා වගේ <laughs> එතකොට යම් කිසි කෙනෙක් ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ ඕක ඔච්චර තේරුමක් නෑ කියලා එහෙම හිතන්න දෙයක් නෑ හරි හොඳ කෙනෙක් හදිසි කෝපයක එහෙම කියනකොට වර්තමානයේ ඇති වෙන මානසික වේදනාව අඩු වෙනවා ඒක හරියට නිකන් ගෑස් අඩු කරා වගේ හරිද ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත නැවත නැවත අලුතෙන් හැදෙන වේදනාව මේ මොහොතේ කම්බුලට ගැහුවා කියලා ඇති වෙන වේදනාව ඊළඟ මොහොතේ ඇති වෙන වේදනාව ඒ දෙක අතර සම්බන්ධයක් ඇත නමුත් ඒක එකම වේදනාව නොවේ එක දිගට එන එකකුත් නෙවෙයි හරියට ගිනි දැල්ල වගේ. හරිද? මේ මොහොතේ වේදනා ගින්නක් හැදෙනවා කියන්නේ අපි ඊළඟ මොහොතේ ඇති වෙන ගිනි දැල්ල වෙන එකක්. ඊළඟ මොහොතේ ඇති වෙන ගිනි දැල්ල වෙන එකක්. නමුත් මේක එකට ගත්තාම අපි කියන එකට සන්තතියක් කියලා. ඒ සන්තතිය මට පේන්නේ මොකක් වගේද? gediyak වගේ, ඝණයක් වගේ. අන්න ඒ සන්තති ඝණය නිසාවෙන් අපිට ওই අනිත්‍ය ලක්ෂණය මතුවෙන්නේ නැහැ. සන්තති ඝණය නිසාවෙන් අනිත්‍ය ලක්ෂණය මතුවෙන්නේ නැහැ. අන්න උතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒක තමයි කඩන්න ඕනේ. තේරුණාද? නේද? එතකොට පංච උපාදානස්කන්ධය දෙස එක ප්‍රබල බැලීමකින් බැලුවොත් විතරයි මේක කඩා ගන්න පුළුවන්කම තියෙන්නේ. සමස්ත සමස්තයක් වශයෙන් ගන්න බාහිරින් පිටින් යමක් දෙහා බලලා ගන්න අනිත්‍ය සංඥාවෙන් මේක කැඩෙන්නේ නැහැ. ඒ මේක මේ අනිත් එක තමයි මේ ලැබිලා තියෙන අවස්ථාව. ගිලිහුණොත් මහා විනාශයක්. මේ අවස්ථාව ගිලිහුණොත් වෙනත් මේ පොඩ්ඩක් මොහොතකට හිතන්න බන ටිකක් අහන මට්ටමකට හිත. ඒ කියන්නේ ගැඹුරින් උවමනාවෙන් බන ටිකක් අහන මට්ටමකට හිතපත් උනේ කොච්චර කල් ගිහිල්ලාද ඉපදිලා පොඩි කාලේ මතකද ඉස්සර ඉරිදාට විතරයි බන යන්නේ බදාදටයි නේද ඉරිදා උදේ පාන්දර 8ට බන දාලා තියෙනකොට ගෙදර ඉන්න සීයලයි ආච්චිලයි නිවාඩු දවස නේද? උදේ 9 වෙනකම් කොහොමද හිටියේ? තාත් පුටු කරගෙන හිටියේ නේද? පොඩි කාලේ නේද මොන කරදරේද මේක නවතින්නේ මට මේ රේඩියෝ එක දාගන්න මට ටිකක් නිදහසේ ඉන්න මේ කං කරච්චලේ කියලා තමයි ඉන්නේ. ඒ කියන්නේ බන ටිකක් අහන්න හිතෙන මට්ටමකටපත් වෙන්න පවා කොච්චර කල් යනවද? එහෙනම් මේ සැරේ මැරිලා කියලා ආයෙපදුනොත් කලාතුරකින් මනුස්සයෙක් කියලා ආයෙපදුන. ඉපදුනත් ඒකෙන් භාගයක්ම නේද? ඒ ජීවිතේ තේරුම් ගන්න දරුවෝ නටන නැටිල්ලකට තමයි භාගයක්ම සමහරවිට සම්පූර්ණයෙන්ම. හරි. එතකොට එක එක එක එක දේවල් පිටිපස්සේ දුවදුව මේ කරන විකාර රූපී කාරණාවත් එක්ක සියල්ල අතහැර දාලා බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කර ගැනීම තමයි වෙන කරන්න දෙයක් නැත්තේ නෑ නේද? අපි මේ විඳින දුක් දැකලා තමයි මහා බෝධිසත්වයන්න් වහන්සේ මේ වගේ ගැඹුරු කාරණා අපේ අපිට අරගෙන ඇවිල්ලා මේකෙන් සැනසෙනවා කියලා සැනසෙන්න තියෙන එකම ක්‍රමවේදය මේක විතරයි කියලා බුදු පියාණන් වහන්සේ අපිට පිහිටට සරණට හැමතැනමදී තවත් වෙනත් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන සංස්කාරයන්ගෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්නත් නේ යම්කිසි කෙනෙකුට මේක හරියට තේරුණා නම් මේක තේරුමක් නැති දෙයක් බව තේරෙනවා. ඉතින් ඒක තේරුම් ගැනීම සඳහා මූලිකව අපි මොනවා හරි කරලා මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. මේ தත්ත්වයටපත් වීම සඳහා මේ හිත පංච උපාදානස්කන්ධයේහි යොදවා බලන්න ගිනි දැල්ලට යොදවලා බලන්න මේ කිව්වට නැත්තම් තේරෙන්නේ නැහැ මේ කොච්චර කතා කරත් ඔය හිත වැඩේ අතාරින්නේ වැඩේ අතහැරෙන මට්ටමට යන්න නම් මේක ප්‍රත්‍යක්ෂ කොට දකින්න නම් පූර්ව කෘත්‍ය මම මේ කියන්නම උත්සාහ කරන්නේ පූර්ව කෘත්‍ය ගැන පූර්ව කෘත්‍ය කියන්නේ ගොඩාක් කට්ටිය හිතනවා සතර කමටහනයි කියලා. ජීවිතේ ගුරුවරුන්ට ජීවිතේ පූජා කරලා හරිද ත්‍රිවිධරත්නයට පූජා කළ ගුරු වැරදිච්ච අයගෙන් සමාව අරගෙන සතර කමටහන වඩලා භාවනාව වඩනවා පූර්වත කෘත්‍ය කියන්නේ ඒක නෙවෙයි ඒක තමයි ආසන්න පූර්ව කෘත්‍ය පූර්ව කෘත්‍ය තමයි සීලය හරි පූර්ව කෘත්‍ය කියලා කියන්නේ මේ විදර්ශනාවට පෙර කළ යුතු දේ විදර්ශනාවට පෙර කළ යුතු දෙයට කියන පූර්ව කෘත්‍ය කියලා එහෙනම් පූර්වක්‍ෘත්‍ය කියන්නේ මොකද්ද? සීලාදී ಗುಣධර්ම එතනින් පටන් ගන්න ඕන. ආහාරයේ මාත්‍රාඥතාවය, සති සම්පජානනය, ඒතර මේ වගේ අපි බොහෝ දේවල් කතා කරලා තියෙනවා. අන්න ඒ දේවල් තමයි කෙටියෙන්, ඉතා කෙටියෙන් කියනවා නම් පූර්වක්‍ෘත්‍ය වෙනවා. මේ මේ ආරම්භ කරන පූර්වක්‍ෘත්‍ය වෙන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය කියනවා වැටෙන්නේ. මේ පච්චේ පරිග්‍රහ ඥානෙ නැත්නම් කාංකා විතරන විසුද්ධිය දක්වා මම මේ කියන්නේ මෙවැනි අවබෝධාත්මක සිහියකට ඇවිල්ලා වාසය කිරීම සඳහා වන පූර්ව කෘත්‍ය තමයි ඔය කියන නේද බහුසුතතාවය ආදී දේවල් මේ වෙනකන් කතා කරලා තියෙන දේවල් නුවණ ගැන මම කතා කරේ ඒකයි මොනවද නුවණ නේද අපි කතා කරා මේ අපි කියන දේවල් පිළිබඳ මේ පංච උපාදානස්කන්ධය ගැන මූලික වැටහීම මූලිකව තේරුම් ගැනීම මූලික වශයෙන් ඇති වෙන නුවණ ඒ නුවණ පිළිබඳ සිහිය. නේද? ඒ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගන්න ඕන කියලා අපි කතා කරා. ඒකයි ඉස්ලාම් වීරය ගැන කතා කරේ. නුවණ ඇති කරගන්න පවා වීරය ඕනේ. එතකොට මේක වීරයෙන් සිහියෙන් නුවණින් සිද්ධ කරගෙන පූර්වක්‍ෘත්‍ය සිද්ධ කරගන්න උන් තමන් හොඳට අකණ්ඩව සීලය ආරක්ෂා කරන්න ඕනේ. දැඩි ව්‍යායාමයක් අරගෙන සීලය ආරක්ෂා කරන්න අපි ඒ ගැන කියලා දීලා තියෙනවා සීල විසුද්ධිය ඇති කරගන්න ඕනේ. සතර කමඨහන වඩමින් ගුණවන්ත භාවය සතර කමඨහනෙන් එන්නේ ගුණවන්ත භාවයයි පාණාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වැළකීම විතරක් නෙවෙයි සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්ත වීම අදත්තාදානයෙන් වැළකීම විතරක් නෙවෙයි ලද දෙයෙන් සතුටු වී ජීවත් වීම කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම විතරක් නෙවෙයි යැනි සිතුවිල්ලක්වත් ඇති වෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ සිත සකස් කර ගැනීම බොරු කීමෙන් වැළකීමේ නැති විතරක් නෙවෙයි තාම සත්‍යවාදී වීම මේ විදිහට සීලවන්ත වීම, ගුණවන්ත වීම වලින් තමන්ගේ චිත්තසංතානය මේ ලෝකයේ තියෙන බොහෝ දේවල් අතහැර දාන්න පුරුදු කරගන්න ඕනේ. බොහෝ දේවල් අතහැර දාන්න පුරුදු කරගත්තාම අතහරින්න පටන් ගන්න තැන වශයෙන් අපි බොහෝ ආරයක් කියලා තියෙනවා. ප්‍රාණඝාතය අතහරින්න, අදත්තා දානය අතහරින්න, කාමිත්‍යාචාරය අතහරින්න, මුසාවාදය, පිසුනාවාචය, පරසාවාචය ආදී අතහරින්න කියලා. ඉතින් මෙන්න මේ මූලික පූර්වක්‍ෘත්‍ය සිද්ධ කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔන්න ඔය කියන තැනට අපේ සිත නංවා ගන්න එදාට පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తත්වය මොකක්ද කියලා වටහා ගන්න පුළුවන්. ත්‍රිලක්ෂණය ස්වභාවිකව මතුවෙනවා කියලා මම කිව්වා. ස්වභාවිකව ස්වභාවික අන්දමින් අනිත්‍ය ලක්ෂණය මතුවෙන පච්චේ පරිග්‍රහ ඥානය වර්ධනය කරලා සංකා විතරන විසුද්ධිය දක්වා පත් කරගන්නයි කියලා සඳහන් කරලා තිබ්බා. තව දෙයක් කියලාම අපි හෙට දවසේ මේ தത്വයටපත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන කෙනා ධර්මදේශනාවකින්ම තව දෙයක් මතු කරන්න ඕනේ. මේ මම ඍජුවම අහන්නම්. මම නැති වෙනවා කිව්වහම බයද නැද්ද? <laughs> මම නැති වෙනවා කියනකොට බයක් දැනෙනවා. මම නැති වෙනවා කියනකොට බයක් දැනෙන්නේ මමක් සිටින නිසාවෙන්. හරි. අනිත්‍ය කියන්නේ එහෙනම් වෙනස් වෙනවා නැති වෙනවා කියන එකද නැද්ද? එහෙනම් ඇයි අනිත්‍ය භාවනාව ප්‍රබලව වඩන්නේ නැත්තේ? ප්‍රබලව වඩන්න හිත යන්නේ නැත්තේ ඇයි? ඒකේ තියෙන්නේ වෙනස් වෙනවා කියන එක. ඒකේ තියෙන්නේ නැති වෙනවා කියන එක. ඒකට මම ලෑස්ති නැහැ. කවදා හරි දවසක පච්චේ පරිග්‍රහ ඥාණයට පෙර අනිත්‍ය ලක්ෂණය මතු වුණොත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙලා මතුවෙන්න පටන් ගත්තොත් ඒ කියන්නේ හේතු සහගත නුවණ ඇති කර ගැනීමට ප්‍රථමයෙන් අනිත්‍ය ලක්ෂණය විතරක් ප්‍රකටව මතුවෙන කෙනා මේ භාවනාව අතාරිනවා. අතාරින්නේ ඇයි? එයාට බිය උපදිනවා මම නැති වෙනවා කියලා. එයාකට කැමති වෙන්නේ නැහැ. පච්චේ පරිග්‍රහ ඥානය ඇති කර ගන්නකොට හේතු සහගතව පටිච්චසමුප්පාදව මේවා ඇතිව නැති වෙනවාය කියලා කරුණු සහිතව තේරුම් ගන්න කෙනෙකුට පින්වත්නි මම කියන හැඟීම බොහෝ තුනී වෙනවා. තුනී වෙන්නේ නාම රූප අපි නාම රූප පරිච්ඡේදය ගැන කතා කරා. එතකොට ඒ පරිච්ඡේද කරගත්ත නාම රූප දෙක හේතු සහගතව ඇති වෙනවා මිසක් මෙතන මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා තේරිච්ච කෙනෙක් තමයි උදයව්‍ය දක්වා යන්න ඕනේ ඒ දෙකත් එක්ක. අන්න එහෙම ගියාම තමයි ඒ තැනත්තාට ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න පුළුවන්කම වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද? මග මගම හිර වෙනවා Taman හින්දම. මොකද හිර වෙන්නේ මම නැති වෙනවට කැමති නැහැ. ඒක මම කියන හැඟීම දැඩි නම් ඒකේ අනිත්‍යතාවය ලැස්ති නැහැ. මම කියන දේ හරිද කියලා තමන්ම තේරුම් ගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් අපි කැමති නෑනේ ඒක වෙනවට කැමති නෑ මම තියා අනුන්ව නැති වෙනවටත් කැමති නෑ අනුන් කියලා කියන්නේ හැබැයි කොයි අනුන්ද නේද ළඟින් ඉන්න අය තව කට්ටියක් ගන්න හිතව නැති වෙනකම හොඳ කියලා එතනක් තියෙන්නේ ඒකම තමයි එතකොට එතකොට අපි තේරුම් ගත යුතුයි මේකේ තියෙන පිළිවෙල අනුව යා යුතු තියෙන්නේ ඇයි නැත්තම් මේක ඉස්සරහට අර යන්න අන්න ඒක තමයි දැනුම කියන්නේ ඒක තමයි දැනුම කියන්නේ. ඒ දැනුම පිළිබඳව තමන්ගේ විදර්ශනා වර්ධනය කරගෙන යද්දී ඒ දැනුම පිළිබඳව ආ මේ තියෙන මේ தත්තට දැන් ඔන්නපත් වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා අන්න ඒ දැනුම පිළිබඳව තියෙන මතකය තමයි යද්දි ක්‍රමේ කරගෙන යද්දි තියෙන ඒක තමයි සිහිය කියලා කියන්නේ. ආපස්සට අදින අකුසලයට එන්න දෙන්නේ නැතුව ඉස්සරහට ගන්න ඉස්සරහට යෑමට තමයි වීරිය කියලා තියෙන්නේ. මේ තුන සමතුලිත කරගෙන අපේ ජීවිතය නේද? ඉන්ද්‍රිය සමත්වයෙන් පවත්වාගෙන තමන්ගේ හිත ඉදිරියට අරගෙන යෑම කොයි කවදා හරි දවසක කරන්න ඕන. අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්. එකවර ගන්න ඕන වීරයක් තියෙනවා. එකවර කරන්න ඕන වැඩක් තියෙනවා. මේක හරියට මම දකින විදිහ උදාහරණයකින් පැහැදිලි කරන්න නම් කන්දක් තියෙනවා. ඒ කන්ද දෙපැත්තට ගලන ගඟවල් දෙකක් තියෙනවා. එකක් ගලන්නේ මහා ගෝර බීර පැත්තකට ගලන්නේ සැඩ පහරක් තියෙනවා. ඒක ඒක ගලන්නේ මහා භයානක පැත්තකට ගලනවා ඒ සැරපහා. අනිත් පැත්තෙන් ගලන ගඟ තියෙනවා ඒක ගලන්නේ තාම සෞම්‍ය පැත්තකට ගලන්නේ. දැන් මාව අහුවෙලා තියෙන්නේ කන්න අරක පැත්තට කියලා හිතන්නකෝ. මම මොකද කරන්න ඕන? හොඳ පැත්තට පයින්න නම් මොකද කරන්න ඕන? නේද වීරියෙන් දැඩි වීරයකින් හරි පැත්ත තෝරගෙන පොඩි ඩක්වත් දෙන්නේ නැතුව අර සැඩ පහර දිගේ උඩට ඒකවර බේරන්න ඕනේ. හරිද? පීරලා අනිත් පැත්තට අනිත් ප්‍රහාර අතර වැටෙන්න ඕනේ. හරි. දැන් මම මේ පීන පීන ඉන්න උඩට කියලා හිතන්න. ඒ පීන පීන ඉන්න මට එක මොහොතකට වීරිය නැවැත්තුවොත් මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා ආපටික ආය පල්ලෙහාට යනවා. ආය ආපටික ආය පීනන්න වෙනවා. එහෙනම් කවදා හරි මේකෙන් උඩට පැන ගන්න නම් එකවර එක දිගට මේක කරලා ඒ කඩයිම පන්නගෙන සද්ද නැති වෙන්න ඇතින. කඩයිම බැන්නට පස්සේ ආය වැටෙන්නේ කොහෙටද? අන්න ඒ වගේ තමයි අපි ඉන්නේ සාමාන්‍ය පුද්ගලයා ඉන්නේ පින්වත් මේ අපාගාමී ගමනක කියන සැඩපහරකට අහු වෙලා කෙලස් ධර්ම වල. අන්නේ සැඩපහර දිගේ පල්ලෙහාට ගලාගෙන යන කෙනා සැඩපහර දිගේ පල්ලෙහාට ගලාගෙන යන කෙනා එකවර වීරයක් වඩන්න ඕන කවදා වෙනකන්ද සෝවාන් ඵලයට පත් වෙනවා ඊට පස්සේ සෝතාපන්න කියන්නේ ශ්‍රෝතයට අහු වෙච්ච කෙනා මොන පැත්තටද නිවන පැත්තට හරිද එහෙනම් ඒක එකවර එක දිගට කරන්න ඕන වැඩක් ඒක එක තැනක අඩු වුණා නම් අන්නේ අඩු වීමත් එක්ක එයාට ගැඹුරු සාගත තත්ත්වයක් උදා වෙනවා. හරිද? ඇයි ආපහු පල්ලෙහාට එන. ඒ කියන්නේ අපි මේ මේ සැරින් සැරේ චුට්ට චුට්ට චුට්ට චුට්ට මේක කර කර කර කර පොඩ පොඩ හොද හොද මලේ දානවා වගේ නේද? සතියකට සැරයක් ටිකක් භාවනා කරනවා, මාසයකට සැරයක් ටිකක් භාවනා කරනවා. ඒ කරලා නේද? ආපහු පල්ලෙහාට ගොඩ දුර යනවා. එතන ඉඳන් ආයෙ පොඩ්ඩක් කරනවා කියනවා දැන් සමාධිය නැහැ කියනවා. දැන් මාව පිරිහුණා කියනවා. ඉතින් ඔය එක එක විකාර කර මේ ඉඳිල්ලෙන් නම් ඒ තරම් හරියන්නේ නැහැ. මේක ආයෙ මම අවසාන වශයෙන් මතක් කරනවා. ඒ කියන්නේ gederin එළියට පයින්න කියන එක නෙවෙයි සිහියෙන් නුවණෙන් වීරයෙන් තමන් යුතුයකම් කරමින් හිත සතුට කරගනිමින් තමන් නිවැරදි විදර්ශනාවක වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් මේකෙන් ගොඩේම ඇත්තේම නැහැ. ඉතින් මේ හැම දිනාටම එවැනි උතුම් තත්වයකටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානීය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.